අවබෝධ කරගන්න. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණයි අදත් අපි සූදානම් වෙන්නේ බෞද්ධ රූපවාහිනිය ඔස්සේ විකාශනය කරනු ලබන ධම්මානුපස්සන ධර්ම සාකච්ඡා මාලාවේ තවත් ධර්ම සාකච්ඡාවක් ඔබ වෙත ගෙනෙන්නේ. අපි පහුගිය දවස්වල ධර්ම සාකච්ඡාව තුළින් සාකච්ඡාවට බඳුන් කළේ තෙරුවන් සරණ ගිහිපු කෙනෙක් සිල්වන්ත වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව පසුගිය සාකච්ඡාවේදී අපි සීලය පිළිබඳව ප්‍රමාණාත්මක විග්‍රහයක යෙදුණා. අද සැබැහැති ගිහි බෞද්ධයෙකු විසින් තමන්ගේ නිත්‍ය සීලය හැටියට ආරක්ෂා කළ යුතු ප්‍රාතිමෝක්ෂ සම්බර සීලයේ සීලයක් වන පන්සිල් පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ පන්සිල් වල පළවෙනි සිල්පදයේ පිළිබඳවයි අද ටිකක් ගැඹුරින් විග්‍රහ කරගන්නද බලාපොරොත්තු වෙන්නේ. ඉදිරි සාකච්ඡාවලදී අපි පන්සිල් ගැන කතා කරලා ඉන් අනතුරුව තමයි අපි සරල මට්ටමේ ඉඳලා මේ බෞද්ධ ප්‍රතිපදාවට අනුගතව කෙනෙකුගේ ජීවිතය හැඩගස්ව ගන්න කොහොමද කියන කාරණය ඔබ වෙත කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පින්වත්නි අද ඔබ අප කෙරෙහි මහත් කරුණාවෙන් අප්‍රමාණ ශාසනික වැඩ කටයුතු තිබියදී මේ වටිනා කාලය මිඩම්බු කරමින් තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය ඔබ වෙත බෙදා හදා දීම සඳහා මේ ධර්ම මණ්ඩපය වෙත වැඩම කර සිටිනවා තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති දුබාහි ශ්‍රී ලංකාරාම් භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය, සම්මාඨානාචාර්ය, අභිධර්ම විශාරද අපේ අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි අපේ ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරුවෝ ඉතාම ගෞරවයෙන් පළමුවෙන්ම පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා අපේ හාමුදුරුවෝ. අද ධර්ම සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට මා කැමති අපහන අපි අද කතා කරන්නේ මේ ප්‍රාණඝාත අකුසලය සහ ප්‍රාණඝාතයෙන් වැළකීමේ කුසලය පිළිබඳව සිල්පදය පිළිබඳවයි. එතෙන්දී මූලික වෙන්නේ ප්‍රාණය ඝාතනය කිරීම, අරපණ නැසීම කියන කාරණාව. අපි හාමුදුරනේ ඉස්සෙල්ලාම මේ සිල්පදේ සඳහන් වෙන මේ ප්‍රාණය කියන වචනේ, පානෝ කියන පාලියේ කියන වචනේ පිළිබඳව විග්‍රහයක යෙදුණොත් ගෞරවනීය ස්වාමින්වහන්සේ අරපණ නැසීම. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදයං. පරපණ නොනැසීම කියන ශික්ෂාපදේ. ඇත්තටම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපේ කියන්නේ ප්‍රාණ ප්‍රාණ්‍යා. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රාණ්‍යා විස්තර කරලා තියෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රතිසන්දි සිටේ ඉඳලා ත්‍ෘතිසිත දක්වා කාලය තුළ ඒ පවතින ඒ ප්‍රාණයාට ගැනෙන්නේ ඒ අතරතුර කාලේන සත්වයක්. එතකොට අපි ගත්තහම මේ ප්‍රාණාති පාතේට නැත්නම් පරපණ නැසීමට ඒ ප්‍රාණයා කියන සත්වයාගේ කුඩාම අංශු අපි ගත්තොත් වස්තු දශක අභිධර්ම පිටකයේ රූප කලාප හැටියට තියෙන වස්තු දශක කාය දශක භාව දශක වශයෙන් ඉතින් ඇත්තටම මේ බොහොම පඨවි ආපෝ තේජෝ ආයෝ වන්න ගන්ධ රස ඕජා කියන සුද්ධාස්තකයක් ඊළඟට ජීවිතේන්ද්‍රයත් හදේ වස්තුවක් කියන මේ රූප කලාප 10. ඉතින් මේවා මේ බොහොම ස්වභාව. ඊළඟට කාය දශක කියන ඒ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන සුද්ධාස්තකයක් ඒ ජීවිතේන්ද්‍රයත් ඒ වගේම මෙන්න මේ කියන දේවල්. ඊළඟට ස්වාමීන් වහන්සේ භාව දසකිත්ති භාව පුරුසි භාව කියන මෙන්න මේ රූප කලාප. ඉතින් ඇත්තට මේක ධර්මයේ සඳහන් වෙනවා පරාජිකා අට කතාවේ හිමාල වනයේ ඉන්නවා මේ ඒ සතාගේ නම ಜಾති උන්නා කියන මකුළුවේ. මේ මකුළුවා බොහොම තාම් සියුම් සතෙක්. මෙයාගේ මේ ලොම් හරියම සියුම්. මේ ලොමකින් තෙල් ටිකක් ගන්න. කියන්නේ පොතේ ලොම තාම සියුම් මම ඉතින් අපිට හිතා ගන්න පුළුවන්. ඒ සතාගේ ලොමකින් ගන්න තෙල් බිඳුව තමයි අවසාන ප්‍රාණය හැටියට තථාගතයන් වහන්සේ සඳහන් කරන්නේ. යත්‍රම මේ විනේ පරාස්කර තෙල් බින්දුව හා ප්‍රමාණය ඒ සබ්බේ ප්‍රමාණය. ඒ කියන්නේ පුංචිම කලලය. ඒකේ ඇත්තටම මේ ධාතුන්නා කියන සතාගේ ඒකේ තාම සියුම් අපිට පේන ඔය කේස් ගහක් වගේ නෙවෙයි තාම සියුම්. ඒ කියන්නේ අපිට මේක මම හිතනවා අපේ සාමාන්‍ය හැකට පේන්නේ නැති වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ස්වභාවය තමයි ප්‍රාණ කියලා කියන්නේ මෙන්න මේ එදායේ කලල රූපේ ඉඳලා ඉතින් ඒක ඇත්තු ආදී ඕනම මහ විශාල ශරීර දක්වා කොටින්ම ධර්මයේ සඳහන් වන්නේ ප්‍රතිසන්දිතේ ඉඳලා තුතිස දක්වා අතර කාලය තමයි ප්‍රාණියා කියලා කියන්නේ. කියන්නේ. එහෙමයි. අපේ ආන්දරුණි ආරම්භයේදී මේ තාම හොඳ ප්‍රවේශයක් ලබා දුන්නා. එතකොට අපි හන්නේ දැන් විඥානයක් මව කුසට දැස ගැනීම තුළ සත්වයෙකුගේ ප්‍රතිසන්දිය සිද්ධ වෙනකොට දැන් කලල රූපය තුල සත්වයක බිහි වෙනවා කියන යම් මොහතක සම්මතයක් ඇති වුණා නම් ඒ කලලය ඝාතනය කිරීම. එහෙම නැත්නම් ඔය ගම්සාව කියන එක එතකොට පැහැදිලිවම මනුෂ්‍ය ඝාතනයකට අයිති වෙනවා කියන එක අපිට මේ අනුව හිතා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ගබ්සාව ප්‍රාණඝාතයට ඒකාන්තයෙන්ම කිසිම සැකයක් නැහැ. භික්ෂුන් වහන්සේ නමක් නම් දැන් භික්ෂුවකට ප්‍රාණඝාතයක් විසින් මිනිස්සෙක් මරුවොත් ආරාධික ආපත්‍ය සිද්ධ වෙනවා. ඉතින් කල රූපයක් වැටෙන්න ඒවට නොයෙකුත් විනය පිටකේ කතාන්දර ඕන තරම් තියෙනවා මේ භික්ෂුන් වහන්සේලා ඒ කාලේ සමහර අවස්ථාවල කල රූප වැටෙන්න බෙහෙත් දීලා ඒ භික්ෂුන් වහන්සේලාගේ මහානකම නැති වෙලා තියෙනවා. ඒ නිසා ජනතාව අනිවාර්යද මහතුරු බවට පත් වෙලා කරපු අවස්ථාවක්. මහතුරු බවට පත් වෙලා කියන්නේ මොහොන් කුළුපග වුණාම ස්පෙදෙක් අපිට වෛද්‍යවරයෙක් මහාන වෙනවා. ඉතින් ගෙදරකට නිතර පින්ඳ පාත් යනවා. ඉතින් ඒ ගෙදර ඉතින් ඒ කාන්තාව ඒ ස්වාමියා එකතු වෙලා කියනවා නේ ස්වාමීනි අපිට මේ දරුවෙක් මේ වෙලාවේ අවශ්‍ය නැහැ අවශ්‍ය නැහැ කියලා. ඉතින් මේ වික්ෂුව ගිහි කාලේ කුරුද්දට දෙහිතක් දෙනවා. ඉතින් ඒකට බුදුරජාණන් දේශනා කරන අනිවාර්යම ප්‍රාණඝාතය සිද්ධ වෙනවා කියලා. එහෙම. එවන් කලල රූපයන් පවා බිඳ වැටීමට, හෙලීමට, එහෙම නැත්නම් නැති කර ගැනීමට ගබ්සාවක් වැනි ක්‍රියාවක් සිද්ධ කරනවා නම් එයද අතිශයින්ම ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙන ක්‍රියාවක් හැටියට අපේ ජන සමාජයේ ඉතාම හොඳින් දැනගන්න ඕනේ අනුව ගබ්සාවද නීති විරෝධී විනය විරෝධී ධර්ම විරෝධී ප්‍රාණඝාත අකුසලයක් කියන එක අපි මේ වෙලාවේදී වැඩසටහන ආරම්භයේදීම මතක් කර දෙන්න කැමතියි එතකොට අපි හාමුදුරනේ දැන් ප්‍රාණය ගැන අපි හාමුදුරු කිසියම් විග්‍රහයක දුනා. ඒතර ප්‍රාණඝාතය කියලා කියන්නේ කොහොමද? ප්‍රාණඝාතය තුල අකුසලයක් වෙන්නේ කොහොමද? දැන් සමහර වෙලාවට චේතනාත්මක නොවේ සමහර වෙලාවට ප්‍රාණයක් ඝාතනය වෙන්න පුළුවන් පාරේ විදගෙන යනකොට කකුලට පැගිලා ඒ වගේ අවස්ථාවලදී ප්‍රාණඝාතය අකුසලයේ සිද්ධ වෙනවද? එහෙම නැත්නම් ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙන්න අවශ්‍ය කරන කාරණා මොනවද කියලා පැහැදිලි කළොත් ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්න අපි කවුරුත් දන්නවා. පුංචි කාන්දරම අපි කරුණු ටික දන්නවා. ප්‍රාණඝාතයක් සම්පූර්ණ වෙන්න කරුණු පහක් සම්පූර්ණ වෙන්න ඕන. ප්‍රාණඝාත අකුසල කර්මයක්. අකුසල කර්මයක්. ඉතින් ප්‍රාණියෙක් වෙන්න ඕන. ඊළඟට කියන්නේ පණ තියෙන සතෙක් සතෙක් කියන්නේ. සතෙක් කියලා දැනගන්න ඕන. දැනගත්තේ නැතත් දැන් දන්නේ නැත්නම් ප්‍රාණඝාතය සම්පූර්ණ වෙන්නේ නැහැ. සතෙක් වෙන්නත් ඕන සතෙක් කියලා දැනගන්න. කියන්නේ පණ ඇති සතෙක් කියලා දැනගන්න. පණ ඇති සතෙක් කියලා දැනගන්න ඕන. ඊළඟට මරණ චේතනාව තියෙනවා. එහෙමයි. ඊළඟට මොකක් හරි උපක්‍රමයක් කරන්න ඕනේ. උපක්‍රමයෙන් මේ සතා මැරෙන්නත් මැරෙන්නත් ඕන. ඉතින් මේ පහෙන් එකක් හරි මගහැරුණොත් ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්නේ නැහැ. අකුසලයක් සිද්ධ වෙන්නේ. ප්‍රාණඝාත අකුසල කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද දැන් අපි කල්පනා කළොත් අපි ගොවි මහතුරු කුඹුරු කොටනවා. අපි පාරේ ගමන් කරනවා. ඉතින් සමහරලාට දැන් අපි මේක අන්තයට ගියොත් එහෙම හරි අමාරු ජීවත් වෙන්න. ඒ නිසා අපි මේක හොඳට තේරුම් ගන්න ඕනේ මේ අංග පහම සම්පූර්ණ වෙන්න ඕනේ ප්‍රාණඝාත අකුසල කර්මයක් සිද්ධ වෙන්න. දැන් අපි එහෙම වුණොත් නැත්තම් කුඹුරු කොටන්න දැන් සීලවන්ත කෙනෙකුට දැන් කොච්චර සෝතාපන්න අය පවා මේ කුඹුරු වැඩ කරලා තියෙනවා. ඉතින් චේතනාවක් නැහැ නේ සතෙක් මරණ චේතනාවක්. මම මේ සත්තු මරණවා කියලා හිතාගෙන නරුවොත් නම් අනිවාර්යයෙන්ම ප්‍රාණඝාත අපසල කර්මය සිද්ධ වෙනවා. නමුත් ඒ ගොවි මහතාගේ එකම අරමුණ තමයි මේ කුඹුරු අස්සද්දන එක. දැන් අපි හන්නේ එතනත් හොඳ මේ අපිට යමක් පැහැදිලි කරගන්න අවස්ථාවක් තියෙනවා. දැන් කවුරු හරි කෙනෙක් ගොවියෙක් කුඹුරක මේ කුඹුරු කටනවා එහෙම නැත්නම් පොළව හරනවා කියලා හිතන්න. එතකොට උදුරු පාරක් ගහනවා මම මේකෙන් සතෙක් මරනවා. පේන සතෙකුත් නැහැ. නමුත් සතෙක් මරනවා කියන චේතනාවෙන් ගහනවා. හැබැයි අහලා බලනවා පස් කැපිලා යනවා. නමුත් එතන සතෙක් නැහැ. එතකොට චේතනාව තියෙන හැබැයි මරණ. නමුත් සතෙක් නැහැ. එතකොට එතන ප්‍රාණඝාතය සිදු වෙන්නේ නැහැ නේද? නෑ ප්‍රාණඝාතය අකුසල කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ එතන වෙන චේතනාවක් තිබුණා චේතනාවක් තියෙනවා ඉතින් එතකොට එතන සිද්ධ වෙන්නේ නැත්තේ කායික ක්‍රියාවයි නේද? කායික ක්‍රියා මරණ මානසික ඒක මානසික චේතනාව පහළ වෙනවා. නමුත් ඒක ਸਰව සම්පූර්ණ ප්‍රතිසන්දියක් ගෙන දෙන්න තරම් ශක්තියක් ඒකේ නැහැ. ඒකට කියන්නේ කර්මපතයක් බවට පත් කර්මපතයක් බවට පත් වෙන ශක්තිය නැහැ. නමුත් ඒක අපිට දැන් අපි චේතනාත්මකව කරන දේවල් තුලින් ප්‍රවෘත්ති විපාක කියලා අපි කියන්නේ. ඒ විදිහට විපාක ශක්තියක් ලැබෙන්න පුළුවන්. නමුත් කර්මපතයක් හැටියට ඒක ගන්නේ නැහැ. ගන්නේ නෙමෙයි. එතකොට මේ දැන් අපි හඳුරන්නේ දැන් ඔය කියන කාරණා පහ සම්පූර්ණ වුණාම තමයි ප්‍රාණඝාත අකුසල කර්ම පතේ බවට පත්වෙන කියන එක තමයි අපි හඳුරන්නේ විග්‍රහය විශ්ලේෂණය. එතකොට අපි හඳුන්නේ දැන් සමහර අය සත්තු මරණවා හැබැයි ඒ මරන්න ගැහුවාට සතා ඒකෙන් මැරෙන්නේ නැහැ. අපි හිතමු තුවාල වෙලා වගේ බේරෙනවා. ඒවා ඒ වගේ අවස්ථාවකදී එයාට වෙන කර්මය මොකද්ද ඒ කියන්නේ? ඇත්තටම සත්ව හිංසාව කියන එකත් ඇත්තටම අපි ගත්තොත් එතනදී අපි විපාක වශයෙන් බැලුවොත් අපිට දැන් මනෝලෝම දැන් පේනවා සමහර මිනිස්සු ජීවත් වෙනවා අංග විකලයෝ ජීවත් වෙනවා. එහෙමයි. ඊළඟට මන්ද බුද්ධිකයෝ ඊළඟට ඔය වගේ අඩුපාඩු තියෙන අය දැන් සමහර වෙලාවට උපදිනකොටම ලෙඩේ. එහෙම. එහෙම වෙලා උපදින්නේ ඒ වගේ මේ සත්ත්ව හිංසාව කියන එකත් හරි භයානකයි. හරි භයානකයි. අකුසල කර්මයක්. අර ප්‍රාණඝාත කියන කුසලේ නම් වෙන්නේ නෑ ඒ තුලින්. එහෙම. ඒක ඒක වෙනම විපාකයක් ඒවට තියෙනවා. සකස් වෙනවා. එතකොට අපි හඳුනන දැන් හාමුදුරු මතක් කළා මේකට මේ ඝාතනයේ සිද්ධ කිරීමේදී ප්‍රයෝගය යොදනවා කියලා. සතෙක් ඉන්න බව දැනගන්න ඕන සතේ මරණ චේතනාව තියෙන්න ඕන මරණ ප්‍රයෝග යොදන්න ඕන කතා. ඒතර මේ ප්‍රයෝග පිළිබඳව කරුණ තව ටිකක් විග්‍රහ කරගත්තොත් ප්‍රයෝග කීයක් තියෙනවද? ප්‍රයෝග හයක් තියෙනවා. ප්‍රයෝග කියන්නේ කරන ව්‍යායාමයේ උත්සාහයනේ. ඒකනේ අපි ප්‍රයෝගය කියලා කියන්නේ. ඒ ප්‍රයෝග තියෙනවා ධර්මයේ විනය පිටකේ සඳහන් කරලා තියෙන හයක්. සාහත්තික, ආනත්තික, නිස්සග්ගය, තාවර විඥාමය ඉද්ධිමය කියලා. ඒ ප්‍රයෝග. ඉතින් ඇත්තම සාහත්තික කියලා කියන්නේ සිය අතිම්ම ඝාතනය කරනවා. සිය අතිම්ම කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ පුජ්‍ය සතෙක් කියලා දැනගෙන අර කියපු කාරණා ටික මේ සතෙක් කියලා දැනගෙන මේ ඒ කියන ඔය සිය අතින්ම කියන්නේ තමන්ම මෙහෙවලා තමන්ම දැන් කපනවා එක්ක කොටනවා තමන්ම ඒ වැඩේ ඒක උදාහරණයකට ගත්තොත් දැන් බත් කන එක්කෙනෙකුට කෑම පිඟානට තමන්ම වහදානවා වහදානවා එතකොට ඒකත් සාහතිකයි ඒකත් සාහතිකයි එතකොට මොකද මේ ඒක අනිත් අය ලවා කරන එකක් නෙවෙයි ලවා කරන එකක් නෙවෙයි සිය අතින්ම කරන දෙයක් කොහොම හරි සාහත්තික ආනත්තික කියලා කියන්නේ දැන් අද කාලේ ඒ වගේ දේවල් ප්‍රාණඝාත කරනවා දැන් සමහරුන්ට සමහරු කියනවා මම ඉතින් මදුරු එක්කවත් මරලා නැහැ කියලා. නමුත් අන කරලා තියෙනවා. ඉතින් අන කරලා මරනවා නම් ඒකත් ප්‍රයෝගයක්. දැන් කාට හරි කියන අහවලා මරන්න කියලා. ඉතින් එයා ඒ සල්ලි අරගෙන මුදල් අරගෙන ඒ ඒකේනම මරනවා. ඉතින් ඒක තමයි ආනත්තික අන කරලා. දැන් අපි හන්නේ මෙහෙම වෙන්න බැරිද? දැන් ওই සමහර දායකයෝ දාන එහෙම දෙනවනේ. ඒ දාන දෙන වෙලාවට මේ ඉතින් හාමුදුරුවන්ට තියෙන වැඩි ආදර කරුණාව නිසා මේ හාමුදුරුවන්ට හොඳ අලුත් මාළු හදලා දාන දෙන්න ඕන කියන හැඟීම ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ හැඟීම නිසා මේ මාකට් එකට ගිහිල්ලා එමු නැත්තම් මාළුකාරයා එන වෙලාවට අරගන්න මාළු නැතුව වෙරළට ගිහිල්ලා මූදු යන අයට කියනවා මේ අද මට අලුත් මාළු කුරයෙක් ඕන අලුත් මාළු ටිකක් ඕන කියලා එයා ඉල්ලීමක් කරනවා. එතකොට ඒ ඉල්ලීමට අනුව අරයා මරලා ගේනවා. එතකොට ඒකත් ඔය කියන අනත්තික ගණයට අයිති වෙනවා. ඇත්තටම දැන් ප්‍රාණඝාතය ටිකක් ස්පර්ශ කරනවා. අපිට මට මතක් වෙන්නේ ඔය කතාව අහනකොට ඔය ස්වාමීන් වහන්සේ වටෙන් එනකොට මට මතක් වුණේ පුංචි කතාවක්. එහෙම. සත්‍යාතිස්ස රජුරවන්ට බොහොම ශ්‍රද්ධාව තිබිච්ච රජ කෙනෙක්නේ. එහෙනම් තුටිගම් රජතුමාගේ සොහොයුරුතුමා. එතුමා බොහොම සීලවන්ත කෙනෙක්. ඉතින් මෙතුමාට ආස හිතුණා වතු මස් කන්න. එහෙම. මෙතුමා අවුරුද්දක් මේ ආසාවෙන් හිටියා. මොකද මේ වතු මස් ඕන කියලා කිව්වොත් වතු ඕන තරම් මරනවා. එහෙම. මෙතුමා ඒ කියන්නේ ශ්‍රද්ධාව වතු මස් කන්න බාධාවක් නෙවෙයි. නෑ ශ්‍රද්ධාව. දැන් ඇත්තටම මේ මාංශ භක්ෂණය කියන එක දැන් බුදුරජාණන් වහන්සේ එතනදී අපි සාමාන්‍යයෙන් දැන් අතු කරපු හින්දා අපි කිව්වොත් මේ මාංශ භක්ෂණය තථාගතයන් වහන්සේ මස් මාංශ අනුභව කරන්න එපා කියලා නෑ නේ අකප මස් 10ක් වහන්සේ දේශනා කරලා තියෙනවා. අපි ඒ ගැන වෙනමම වගේ කතා කරේම වඩාත් යෝගයි අපේ එහෙම. ඔව් ඒක හරි. ස්වාමීන් වහන්සේ අතු කරපු නිසා එතකොට මේ සද්දාතිස්ස මහරජුරවන්ට දැන් මේ වටුමස් කන්න හිතිලා තම අවුරුද්දක් මේක කරගන්න බැරුව හිටියා. මොකද අද කෙනෙක් ඕන වෙලාවක් කරගන්න පුළුවන්. නමුත් එතුමාගේ සීලවන්ත භාවය නිසා. අන්තිමට රජුරෝ පුරোহিত කෙනෙකුට කිව්වා බොහොම හොඳට සිල් ආරක්ෂා කරන කෙනෙක් මේ නුවර ඉන්නවා. ඒක හොඳට සිල් රකින තරුණයෙක් කියන තිස්ස කියලා. ආයෙනේ එක්කන් එන්න කිව්වා. එක්කන් එන්න කියලා රජුරෝ ඉතින් කතා කරලා රජුරු මේ තරුණයාට කිව්වා දරුවා මම කුකුලෙක් දෙනවා. මේ කුකුලා මට ආකාර මෙන්න මේ මෙන්න මේක මේක බැදලා කිරට උයලා මේ නොඑක් විදිහට මේක ගේන්න ඕනේ මට උයලා මෙන්න මේ මම දැන් 10 ආකාරයකට විතර උයලා ගේන්න ඕනේ කියලා දුන්නා. ඒ කියන්නේ පණ ඇති කුකුලේ නෙවෙයි. පණ ඇති කුකුලේ. පණ ඇති කුකුලේ. පණ ඇති කුකුලේ සදාසිත රජු දුන්නා සීලවන්ත කෙනාට. ඒ වෙලාවේ මේ සීලවන්ත තිස්ස කරුණාකව මහරජතුමනි මම මේක ඕන විදිහකට සියක් ආකාරයකට මම මේක හදලා ගේන්නම්. හැබැයි මට මේ මැරිච්ච කුකුලෙක් මැරිච්ච සතෙක් දුන්නොත් මම මේ වැඩේ හොඳට කරගෙන එන්නම්. මට මේ පණ තියෙන සතෙකුට නම් මේ වැඩේ කරන්න බෑ කියලා. ඉතින් රාජ්‍යරෝ කොණෑ මේක කරන්න ඕනේ. මේක රාජාන. දැන් මේ සද්දාසිච්ච රාජ්‍යරෝ. නමුත් එයා මේක පිළිගත්තේම නෑ. බෑම කිව්වා. අන්තිමට අර දංගෙඩිය දක්වාම අරන් ගියා. රාජ්‍යරෝ මතක් කරලා තිබ්බා මෙයාගේ බෙල්ලකස් කපන්න එපා. මෙයාට අන්තිමට දංගෙඩියට ඔරුව තියලත් මේ සතා දෙන්න බලන්න. ඒ වෙලාවේ වදකයෝ දංගෙඩියට මෙයාගේ බෙල්ල තියලා අර කතාව දුන්නා දැන් මේ දැන්වත් බේරෙන්න පුළුවන් මේක මරාගෙන උයාගෙන රජුලන්ට ගෙනත් දුන්නොත් ඒ වෙලාවෙත් මේ ශිෂ්‍ය තරුණයා අර කුකුල වතට අරගෙන ඒ කුකුලට අබේ දුන්නම් මම උඹ වෙනුවෙන් මගේ ජීවිතේ පූජා කරනවා කියලා. ඉතින් රජුරන්ට මේ පණිවිඩය ඇරියා රජුරු මේ තරුණයා ගෙන්නලා කිව්වා දරුවෝ මට උඹගේ කෙනෙක් තමයි ඕන කරන්නේ. ඒ තරම් සද්ධාතිස්ස රජු හරි සීලවන්තයි. මට මෙන්න මෙහෙම ආසාවක් ඇති වෙලා තියෙනවා වතු මස් කන්න. ඒ වෙලාවේ මේ තරුණයා ඉති රජුරන්ගේ මේ කාරුණික ආරාධනාව බාර අරගෙන ඉතින් අර වැද්දෝ වටුව මරාගෙන ඉන තැනක ඉඳලා බොහොම පරිස්සමට ඒ කිසිම ප්‍රාණඝාතයක් සිද්ධ නොවන විදිහට අර මරාගත්ත කුණ රජුරන්ට සකස් කරලා ගෙනත් දීලා තියෙනවා. හැබැයි ඒ වටු මස්සත් රජුරන්ට කන්න ලැබුණේ නැහැ. ඒකට හේතුව තමයි ස්වාමීන් වහන්සේ නමකට දැන් රජුරු කල්පනා කළා බොහොම සද්ධාවන්තයි. මම මේ රජ කෙනෙක් වෙලා ඉඳගෙන මට මේ වටුමස්කන්ධ අවුරුදු ගාණක් ගියා සීලවන්තව. භික්ෂුන් වහන්සේලාට මේක කොහොමවත් හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ නැහැ. ඉතින් මහා දම්බරක් කියලා කියන මහරහතන් වහන්සේ පින්ඩපාතේ වඩිනකොට උන්වහන්සේට රජුරු මේකෙන් කොටසක් පූජා කළා. ඒ වෙලාවේ මහරහතන් වහන්සේ ප්‍රමාණයට අරගෙන උන්වහන්සේ අත වැහුවා. මොකද මහරහතන් වහන්සේ දන්නවා මේ සිදුවීම. නමුත් උන්වහන්සේ සමග තව පුතර්ජන භික්ෂුවක් ගියා. මේ භික්ෂුවට මේ වටමස් බෙදෙනකොට උන්වහන්සේ අත වැහෙන්නේ නැහැ. රාජ්‍යරංග සද්ධාව නිසා. ඒ සියල්ලම ඒ ස්වාමීන් වහන්සේට බෙදන්න සිද්ධ වුණා. ඉතින් මම මේ අතර මෙතනදී කිව්වේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ අර මුහුදු අලුත් මාළු දෙන කතාවේදී ඇත්තටම එහෙම මාළු ඒ වෙනුවෙන්ම මරන්න කියනවනේ ඒක ප්‍රාණඝාතයට ස්පර්ශ වෙනවා. වෙනවා. අනකිරීම අනකිරීමක් වෙනවා. ඒ නිසා මරිච්ච සතෙක් ඒ විදිහට සකස් කරලා ස්වාමීන් වහන්සේට පූජා කරනවා නම් ඒක ප්‍රාණඝාත අකුසලයක් වෙන්නේ නැහැ. දැන් බලන්න මේ ਸਰවඥතා ඥානෙ. ඇත්තටම බුදුරජාන් වහන්සේ ප්‍රාණඝාතයට මොන විදිහටවත් ස්පර්ශ වෙන්නේ නැති වෙන්න තමයි ඒ විනය පිටකේ මේ පරිශීලනය කරනකොට තේරෙනවා මොන තරම් සියුම්ම බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරලා තියෙනවද කියලා. හරිම සියුම් ශික්ෂාපදයක් මුකාණගතය. අකුසල කර්මය. හැබැයි තථාගතයන් වහන්සේ මේ මස් විලඳාමක් අකපයි කියලා උන්වහන්සේ දේශනා කළා. ඒක කැප විලඳාමක් නෙවෙයි. හැබැයි මත් මාංශ අනුභවය උන්වහන්සේ තහනම් කළේ නැහැ. දැන් අපිට මේක අපිට තේරෙන ਸਰවඥතා ඥානය මොකද මස් මාංශ එපා කියලා උන්වහන්සේ අම්දන අදාලා නම් එතන අපිට බත් කන්න වෙන්නේ නැහැ. අපේ අනේ අපි මේ මේ මාතෘකාව තවත් ඉස්සරහට පුළුල් විදිහට සාකච්ඡා කරන්න බොහොම කරුණු සහිත මාතෘකාවක් නිසා සහ අපේ දායක පින්දුතුන් ගොඩාක් දැනගන්න කැමති මාතෘකාවක් නිසා පුළුල්ව සාකච්ඡා කරමු. මොකද දැන් ওই ප්‍රශ්නේ අනිත් එක තමයි මම හිතන්නේ මෛත්‍රී බුදුහාඳුරු බුදු වෙලා බණ කිව්වත් මිනිසුන්ගේ හිතෙන් නික්ම නොයන ගැටලුවක් බවටම පත් වෙලා තියෙන නිසා අපි ඒක ගැන සාකච්ඡා කරමු මේ එතකොට අපි හාමුදුරුවෝ සිහිපත් කළා මේ අනදීම අනදීල මරණ එකත් ප්‍රාණඝාතයට සම්බන්ධ කියලා අනදීම විතර නෙවෙයි අන කියන එකෙන් අදහස් සමහරට කාරුණික යටහත් පහත් ඉල්ලීමක් විය හැකි මරණවා කියන්නේ නේද අන කියුවට අනේ මෙයා මරලා දෙන්න කියලා මට මෙයාගෙන් හරි කරදරයි මෙයාව මරලා දාන්න කියලා නිකන් දැන් අනකරනවා කියලා කිව්වම මහා නියෝගයක් කරනවා කියන්නේ මරන්න කියලා අරම නිකන් බය ආදු ඉල්ලීමක් බය ආදු ඉල්ලීමකින් උනත් මේ ප්‍රාණඝාතයේ සිද්ධ වෙන්න පුළුවන් හැබැයි දොස්තර කෙනෙක් අපේ හිතම සැත්කමක් කරනවා ඒතර චේතනාවක් නැහැ. නමුත් දෙදා මැරෙනොත් ඒක ප්‍රාණඝාතයක් වෙන්නේ නැහැ. එහෙමයි. ඒකට අපි නම් තව ප්‍රශ්නයක්. දැන් දොස්තර මහත්තයෙක් යනවා ලෙඩ ඉස්සක්කමකට භාජනය කරන ලෙඩා මේ කියනවා අනේ මට මේ වේදනාව ඉවස ගන්න බෑ මට මැරෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගහලා දාන්න කියලා. බොහොම බයාදුතාලට වේදනාව දරා ගන්න බැරි කමට එහෙම ඉල්ලීමක් කරනවා. එතකොට දොස්තර මහත්තයා කොහොමද ඇසිරෙන්න ඕන? ඉල්ලීමට අනුව ඉන්ජෙක්ෂන් එක ගහලා දානවද? ඉල්ලීමට අනුව ක්‍රියා කළොත් අනිවාර්යෙන් දොස්තර මහතා ප්‍රාණඝාත අකුසල කර්මයට ලක් වෙනවා. මොකද දැන් මේ වෙලාවේ ඒ ඉල්ලන ඉල්ලීම ඒ අවස්ථාවනේ අනුකම්පා සහගත වුණාට ඒ දොස්තර මහතාට ඒ පුජ්‍යලයා මරන්න ඒ පහළ වෙන චේතනාව ඒකාන්තයෙන් ප්‍රාණඝාත චේතනාවමයි මේ මොහොතේ. ඉන්දසනිකක් ගහනවා කියන්නේ මැරෙන්නේ නේ ගහන්නේ. මරණ චේතනාව එතන තියෙනවා. එහෙම මරණ සත්‍යයකුත් ඉන්නවා. මරණ සත්‍යයකුත් ඉන්නවා. ඒක මේ චේතනාව හඳුරන්නේ අර නිකන් පීයෙන් අනල මරනවා තරම් බෙල්ල මිරිකව මරනවා තරම්. ඒක දැන් අල්ප සාවද්‍ය මහා සාවද්‍ය චේතනා මහත්ය anu වෙනස් වෙන වෙනස් වෙන්න පුළුවන්. එතකොට කොහොමද දැන් අපි කිව්ව සාහත්තික ක්‍රියාව ඊළඟට ආනත්තික කියද ඊළඟ ප්‍රයෝග මොනවද කරන්නේ සාහත්තික ආනත්තික අන කරලා ඊළඟට අපේ සාන නිස්සග්ගය නිස්සග්ගය කියලා කියන්නේ ඇත්තටම මේ දැන් බලන්න තථාගතයන් වහන්සේ කෙනෙකුට කොහෙන්වත් ගැලවෙන්න මේ ප්‍රාණඝාතය මම එකයි කියන සියුම් ශික්ෂාපදයක්. ඒ කියන්නේ විසි කරලා ගහනවා. එහෙම. මේ කෝ ගලකින් ගහනවා, එක්ක පොල්ලකින් ගහනවා. ඒ විදිහට විසි කරලා තමන්ගේ අතේ තියාගෙන මේ කාය කාය ප්‍රතිබද්ධ කියලා කියන්නේ කයෙන් අල්ලගෙන නෙවෙයි. කයෙන් විසි කරලා ගහන. එහෙම කෙනෙක් මැරුණොත් ඒ ප්‍රාණඝාත අකුසල කර්ම. ඒ කියන්නේ විසි කරනකොට චේතනාව තියෙන්න ඕන මරණ. චේතනාව අනිවාර්යෙන් මර කියපු ප්‍රයෝග චේතනා ඒ ටික තියෙන්නට ඕන සත්‍යයක් කියලා සත්‍යයක් වෙන්න ඕන සත්‍යයක් කියලා දැනගන්න ඕන මරණ චේතනාව තියෙන්න ඕන. උපක්‍රමයක් තියෙන ඕනේ ඒකෙන් මැරෙන්න ඕනේ. ඒකකොට දැන් අර විසිකල දැන් අපිට කියන්න පුළුවන් දැන් බුදුරජාණන් වහන්සේ මේ නිස්සග්ගය කියලා මේක වෙනස් ආකාරයකට තවත් ආකාරයකින් පැහැදිලි කළේ දැන් විනය නීති මාලාවේ සමහරලාට විචුකට සැකයක් මම නිකන් ගලකින් ගහපිය කෙනෙක් කරේ කියලා ඒක අපේ මරුවේ නෑනේ කියලා අපේ මරුවේ නෑනේ දැන් සමහර වෙලාවට එහෙම හිතනවනේ එහෙම හිතන අවස්ථා තියෙනවා ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ වදාළ නිස්සග්ගය කෙනෙකුට විසි කරලා ගහලා හරි මරන්න පුළුවන් ඒකට විසි කරන්නේ මොනවද දැන් ගල් කැටද ගල් ගලක් විසි කරන්න පුළුවන් පොල්ලක් විසි කරන්න පුළුවන් දැන් වෙඩි තියෙන එකත් එක්තරා විසිකිරීලා තමයි. ඔව් ඒකත් එක්තරා විසිකිරීමක් තමයි බලපාන. බෝම්බයක් ගහන එක. බෝම්බයක් දැන් අත් බෝම්බයක් පැය ගහන්න පුළුවන්. ඒ කොහොම හරි විසිකරන එකට කියනවා නිස්සබ්දය ඊළඟට තාවර තාවර කියලා කියන්නේ ඇත්තටම දැන් බොරු සමහා කරන්න බැරි බැරි විදිහට බොරු වලක් කපනවා දැන් බොරු වලක් කපලා ඉතින් සත්‍යෙක් ඝාතනය කරන්න තියෙන උපක්‍රමය අර කියන කරුණ ටික ඔක්කොම එතන තියෙනවා තාවර ඊළඟට විඥාමය විඥාමය කියලා කියන්නේ දැන් එතන තියෙන දෙකක් තියෙනවා විඥාමය ඉද්දිමය කියලා විඥාමය කියලා කියන්නේ දැන් ඔය සූනියම් කරන්නේ. එහෙම. යන්ත්‍ර සූත්‍ර වගේ ගුරුකම් වලින් කෙනෙක් මරනවා නම් ඒකත් අනිවාර්යෙන් ප්‍රාණඝාතයට කොඩි වින කරලා කොඩි වින කරලා ඒකත් ප්‍රාණඝාතයට මේ ඒකාන්තයෙන්ම කෙලින්ම ස්පර්ශ වෙනවා. ඊළඟට විද්‍යාමය ඉද්ධිමය කියලා කියන්නේ සමහර සත්වයෝ ඉන්නවා මේ කර්ම විපාකයෙන්ම ඒගොල්ලෝන්ට එක එක දේවල් මවන්න පුළුවන්. එහෙම සත්වය ඉන්නවා. දැන් යාගේ චේතනාවක් පහළ වෙනවා. අහවල් කෙනා බය කරලා මරන්න ඕනේ කියලා මහා රාක්ෂ රූපයක් මවලා පෙන්වනවා. ඒකෙන් එයා බය වෙලා මරණයටපත් වෙනවා. ඉතින් ඒ එයාට ඒක පුණ්‍ය විපාකයක් නිසා ඒක ලැබිලා තියෙන්නේ. නමුත් ඒකෙන් එයා අකුසල කරගන්නද අපේ ජීවිත උනත් අපේ මනුස්ස ජීවිතයක් ලබන්න මහා පිනක් නිසානේ. අපි මිනිස්සෙක් වෙලා ඉපදලා තියෙන. ඉතින් මිනිස්සෙක් වෙලා ඉපදුනායි කියලා අපේ අතින් අකුසල් සිද්ධ වෙන්නේ නැත්නම් සිද්ධ වෙනවා. ඒ වගේ අර ඉද්දිමේ වශයෙන් මහා රූපයක්. ඒ කියන්නේ රෞද්‍ර ස්වરૂපයක් එක සැරේට මවලා කෙනෙකුගේ හිතේ තිගැස්මක්, බය කිරීමක්. බය කිරීමක් ඇති කරනවා. ඒකෝර හාට ඇටැක් එකක් වගේ නැරෙනවා. එතකොට ඒක තමයි මේ ප්‍රයෝග හය හැටියට බුදුරජාණන් ඒ කියන්නේ හරියට පුද්ගලයා ගැන දන්නේ නැතුව ඒ භයානක ස්වરૂප පෙන්වන්න යන්න හොඳ නැහැ. බැරි වෙලාවකත් හිත දුර්වල නම් heart attack එකක් හැදෙන්න භයානක සාමාන්‍ය වගේ heart ප්‍රශ්න තියන අයට තින් ගොඩාක් දුකක් ආවත් මරණයටපත් වෙනවා. බොහොම ලොකු සන්තෝෂයක් ආවත් මහා පුදුමයක් ඇතිවෙච්ච වෙලාවකත් ඕන තරම් මරණ සිද්ධ වෙනවා. තරංග පරාජයට පත් වෙන අවස්ථාවල මේ වගේ අවස්ථාවල ජයග්‍රහණය දරා ගන්න බැරුව දරා ගන්න බැරි අවස්ථාවල ඒක සිද්ධ වෙනවා. එතකොට දැන් ඔය කියන ප්‍රයෝග 6 උපයෝගී වෙනවා ප්‍රාණඝාතය සිද්ධ කරන්න. සහත් කියන්නේ සියපින් කරන. සියපින් කරන. ඒක සාහතික. ආනාක්තික කියන එක හොඳක් සමාවෙන්නේ. දැන් ආනාක්තික කියන තැනදී විශේෂයෙන් අනකිරීම එතනදී අපි විශේෂයෙන් දැනගන්න ඕන මේ ඒකත් තව ආකාර හයකට විග්‍රහ වෙනවා බුදුරජාණන් තවත් ආකාර හයකට. එහෙම. මේ මොකද දාන කිරීම කියන කාර්යශීලෝම් සමාජලාට මේ ප්‍රාණඝාතය වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එහෙම අවස්ථාවක් තියෙනවා. දැන් අපි හිතමු දැන් කාල ඊළඟට අවකාශ ඊළඟට වස්තු ඊළඟට ආයුධ ඊළඟට ඉරියාපත මෙන්න මේ විදිහට අන කරනවා අන කරනවා දැන් මේ කාලේදී මරන්න අන්න හරි අපි හිතමු දැන් වස්තු කියන්නේ දැන් ඒ මරණ පුජ්‍යලයන් මෙන්න මේ පුජ්‍යලය ඝාතනය කරන්න කියලා කෙනෙකුට කියනවා එහෙමයි ඒ ඒ පුජ්‍යලයා නැතු වෙන පුජ්‍යලෙක් අරය ඝාතනය කළොත් අර අන කරපු කෙනාට ප්‍රසිද්ධ වෙන්නේ නැහැ ප්‍රාණඝාතය සිද්ධ වෙන්නේ නැහැ ඊළඟට දැන් අවකාශ කියන්නේ මේ ස්ථානය මෙන්න මේ ස්ථානයේ ඉන්න පුද්ගලයා මරන්න කියනවා. නමුත් ඒ අන ලබන කෙනා මරන්න වෙන ස්ථානයක ඉන්න කෙනෙක්. ඊළඟට දැන් මෙහෙම වුණොත් දැන් අහවල් පුද්ගලයා අහවල් ස්ථානයේ ඉඳදී මරන්න කියනවා. ඔව්. එකම පුද්ගලයා එයා ඔන්න පන්සලේදී මරන්න කියනවා. ඔව්. පන්සලේදී මරන්නේ නැතුව එයාම පාළේදී මරනවා. ඔව්. එහෙම වුණොත් එහෙම වුණොත් ප්‍රාණඝාතයට අහු වෙනවා. අහු වෙනවා. මොකද ඒ එතන එක තැනක් හරි තියෙන නිසා ඒක අනිවාර්යෙන්ම අහු වෙනවා. ඊළඟට ආයුධ කියලා කියන්නේ දැන් මෙන්න මේ පිහියෙන් ඇනලා මරන්න කියන. නමුත් ඒ කෙනා මරන්නේ පොල්ලෙන් ගහලා. නමුත් එහෙමනම් අර අන කරපු කෙනාට ප්‍රාණඝාතය වෙන්නේ නැහැ. ඊළඟට කාල කියන්නේ දැන් රැයට ගිහිල්ලා මේ මරණය කරන්න ඕන කියන. නමුත් එයා කරන්නේ දවල්ට ගිහිල්ලා. එහෙමනම් අර අන කරපු කෙනාට ඒක සිද්ධ වෙන්නේ නැහැ කියලා ධර්මයේ විනය පිටකේ සඳහන් වෙනවා. හැබැයි ඉතින් අර වානඝාත චේතනාව චේතනාව තියෙනවතර ඒක තමයි අර ආනත්තික කියන ප්‍රයෝගයත් එක්ක ගත්තාම දැන් මේක දවල් මරන්න ඕනේ දවල්. නමුත් මරන්න කියලා රැයට. නමුත් එතන අර කාලයේ ආන ඒ ආන කිරීමත් එක්ක යෙදෙන කාලයක් එක්ක අපි හන්නේ ප්‍රාණඝාතේ වෙන්නේ ප්‍රාණඝාත අකුසලයේ වෙන්නේ නැද්ද? එහෙම නැත්නම් ඒකේ වෙන විපාකය අඩු වීමක්ද වෙන්නේ? නෑ ප්‍රාණඝාතේ දැන් අතරම පරාජිකාවක් වුණත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සාරාධිකාවක් වුණත් වෙන්නේ නැහැ කියලා කියන්නේ ප්‍රාණඝාතය වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ අම කරලා තියෙන එකකට වෙලා තියෙන තව එකකට. තව දෙයක්. ඒකට ඒක ඒ ක්‍රියාවට ඍජුව යා සම්බන්ධ නොවන නිසායි. නොවන නිසා. ඉතින් මොකද මේ සමහරලාට දැන් අපි හිතමු දැන් ඉරියාපත කියන්නේ දැන් ඕනි දාගෙන ඉන්න කෙනා මරන්න කියනවා. ඉතින් නිදාගෙන ඉන්න කෙනා මරන්න නැතුව කොහේ වෙන තැනක ඉන්න වෙන ඉරියව්වක ඉන්න කෙනෙක් මරනවා. <laughs> ඒ පුජ්‍යලයා වෙන්න පුළුවන්. නමුත් අර අන්න අතරනේ දාන ඉන්න කෙනා කියලා කියන ඒ පුජ්‍යලයාම ගිහලා වෙන තැනක ගිහලා වාඩි වෙලා ඉන්නවා. එයා දරුවට ප්‍රාණඝාතය වෙන්නේ නැහැ කියලා අතුවාවල මේ යෝගේ ධර්මයේ තථාගතයන් වහන්සේ අතර පරාජිකා පාළේ පවා සඳහන් වෙනවා. එහෙනම් මොකද ඒ වෙලාවත් එක්ක ඒ ඒ අනකරන පුජ්‍යලයා ඒ අහවල් පුජ්‍යලයාම නැත්නම් අහවල් කෙනාම අහවල් ආයුධයෙන්ම කියන අවස්ථාවේ ඒ දේ වෙන්නේ නැත්නම් අර පුද්ගලයාගේ චේතනාව නෙවෙයි එතන ක්‍රියාත්මක වෙන්නේ. කිසියම් නිශ්චිත කාරණාවක් පෙන්නලා තියෙනවා. ඒ කාරණාවට අනුව නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ. ක්‍රියාත්මක වෙන්නේ පරිබාහිරව වෙනම විදිහකට තමයි ඒක ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. එතකොට අනකරපු කෙනාට ඒ තුල ප්‍රාණඝාත අකුසලය ඔව් අනකරපු කෙනාට ප්‍රාණඝාත අකුසලය වෙන්නේ. හැබැයි කරපු කෙනාට මොන ක්‍රමයකට කරත් එයාට ප්‍රාණඝාත කුසලෙ සිද්ධ වෙනවා. එහේ. දැන් අපි හන අන කරපු කෙනායි කරන කෙනායි දෙන්නා ගත්තොත් වැඩියෙන් පව් සිද්ධ වෙන්නේ කාටද? ඇත්තටම අන අන කරපු කෙනාට දෙන්නම ගත්තොත් අන කරපු කෙනාටත් ලොකු අකුසලයක් සිද්ධ වෙනවා. අපි කරන කෙනාට ඒක වැඩි කොටසක් හිමි නේද? ඔව්. කරන කරන කෙනාටත් ඒක වැඩි අඩුවක් මොකද දැන් අන කරලා සමහර වෙලාවට ගිහිල්ලා භාවනා කරන්න වෙන්න පුළුවන් නේ අපුවන්න. <laughs> එතකොට කරන කෙනා ඒ සඳහා ප්‍රයත්න දරනවා, එතෙන් පටන් ඒක ක්‍රියාත්මක කරන්න ප්‍රයෝගියද? කරන කෙනාට එහෙම හිතුවොත් නම් කරන කෙනාට වැඩි. චේතනාව ඔයා වෙන්නත් පුළුවන්. මේ ප්‍රයෝගය දන්න ඕන. සහ අර කලින් කිව්වාගේ අනකරන කෙනා අනකරලා ඉවර වෙලා වාඩි වෙලා එතෙන් පටන් එයා අර ඝාතනීය පිළිබඳවම කල්පනා කර කර ඉන්න ඒ චේතනක් වැඩි වෙනවා. ඇත්තටම මේ ඔය කර්ම විශේෂාන්ත හරකින්තියයි. අපිට එතනදී ඒ චේතනා පහළ වෙන ස්වરૂපේ හිතා ගන්න තමයි. මොකද මේ දැන් කෙනෙක් අනකරලා එයා ඒහා සම්බන්ධවම චේතනා දැන් අර මැරිලා ඇති ඒ විදිහට කල්පනා කරමින් ඒ චිත්ත වීති ධාරාවම එක්කම යනවා නම් ඉතින් ඇත්තටම කෙනාටත් ඒක විපාකේ අතිවිශාලයි. එහෙම. අපි හන්ද දැන් ওই කර්මයක විපාක සැකසීමේදී සඳහන් වෙනෝනේ දැන් ප්‍රාණඝාතය සම්බන්ධයෙන් ගත්තා පුද්ගල මහත්වය මේ ಗುಣ මහත්වය චේතනා මහත්වය කියන සඳහන්. ඒ කියන්නේ පුද්ගලයාගේ ශාරීරික ස්වභාවය ගත්තහම දැන් පුංචි සතෙක් මරනවට වැඩිය ලොකු ප්‍රයත්නයක් දරන්න වෙනෝනේ හැමදේ අලියෙක් මරනවා වගේ. එතකොට ඒ සඳහා යාගේ චේතනා වැඩි යොදන්න ඕනේ. එතකොට කොහොමද ඒක? ඇත්තටම මෙතන ස්වාමිනාතුගේ අල්ප සාවද්දි මහා සාවද්දි කියන එක. ඇත්තටම අපිට මధుරයක් මරන්න ලොකු ප්‍රයෝගයක් කරන්න ඕනේ නමුත් අලියෙක් මරන්න ලොකු ප්‍රයෝගයක් අපි ඒකට සෑහෙන වෙහසක් ඒ වගේම කාලයක් ඒකට යන කාලේ මේ කාලය තුල පහළ වෙන චිත්ත වීති පරම්පරාව හරි වැඩි. ඒකෝර ඒ අනුව තමයි කර්මයේ ප්‍රබල වීම වෙන්නේ. කර්මයේ ප්‍රබල වීම එතනදි සිද්ධ වෙන්නේ එහෙම. ඒ චිත්ත වීති වල ස්වභාවය. චිත්ත වීති වල ස්වභාවය. දැන් අපි ගත්තොත් මිනිස්සෙක් අපි මිනිස්සෙම ගමුකෝ. මේ මිනිස්සෙක්ම අපි අල්ප සාවද්දේ මහා සාවද්දේ වශයෙන් බෙදුවොත් ධම්ම තාත්තන රොත් මහා සාවද්දේ. එහේ ආනන්තරි පාප. ආනන්තරි පාප කර්ම. ඉතින් මනු සාමාන්‍ය මිනිස්සෙක්ම රොත් ඒ ඒ මිනිස්යා මැරීම කොහොමත් භයානකයි. නමුත් ආනන්තරේ පාප කර්මික එක ගත්තොත් අනුස්සෙක් මරුවොත් ඒක විපාක අල්පසාවක්. ඒකට අපි හන්නේ දැන් සාමාන්‍ය නිකන් ඔය මේ සීලයක් නැති ගුණයක් නැති සාමාන්‍ය මිනිහෙකුයි වාසිල් තියෙන මිනිහෙකුයි මරණ. එහෙනම් ඒතකොට එතනදී සාමාන්‍ය අර දුස්සීල මිනිස්සු අල්පසාවද්‍ය සීලවන්තයා මහා මහාසාවද්‍ය. මොකක් පදනම් කරගෙන සීලයේ පදනම් කරගෙන ගුණේ එතන පදනම් කරගන්නේ ගුණේ සාමාන්‍ය. ගුණ මහාන්තේ. ගුණ මහාන්තේ. එතකොට ඒ වාගේ ගුණයක් තියෙන බව මරණ කෙනා දැනගන්න ඕනද නැත්නම් දන්නේ නැත්නම් හාමුදුරනේ හාමුදුරනේ දැන් ආනන්තරීය පාප කර්මයේදී අපි ගත්තාම දැන් දෙමෝපියන්ගේ නම් දරුවේ සාමාන්‍ය විශාල ගුණයක් තියෙනවා ඒක ඒක දන්නවනේ දරුවෝ අම්මා තාත්තගේ ගුණ ගුණමහාන් తত্ত্বය ධර්මතාවයක් අනුව වුණත් අපිට හිතන්න තියෙන්නේ මහා ගුණවන්තයෙක් ඝාතනය කරනවා කියලා කියන්නේ ආ දැනගත්තත් නොදැනගත්තත් ඒක මහා ප්‍රබලයි. කර්මයක් සිද්ධ වෙනවා. කර්මයක් සිද්ධ වෙනවා. අපි ධර්මයේ හැටියට සම්මානදිතින් අපි නොදැනගෙන කරන අකුසල වල තමයි අපේ විපාක වැඩි. අන්න එතන අපි පොඩ්ඩක් කරුණු ටිකක් පැහැදිලි කළොත් හොඳයි නේද? සමහරව හිතනවා මම දන්නේ නැහැ. දැන් පොඩි අහා සමහර අම්මලා කියනවා පොඩි එකානේ දන්නේ නැහැ නේ. ඉතින් ඔය ලොකුනාම හරියයි. ඒ ඉන්න පොඩි අය දන්නේ නැති කමට කරාට ඒ පෞසිද්ධ වෙන්නේ නැහැ කියලා. දැන් ගොඩක් අය කියන්නේ අපි ඉතින් අකුසල ක්‍රිය දන්නේ නැති කාලෙනි කියලානේ කියන්නේ. එහෙමයි. නමුත් දැන් මෙතන ධර්මයට අනුව දැන් ඒකේ පුංචි ලස්සන උපමාවක් තියෙනවා අභිධර්ම පිටකේ. අපි දැන් ඒක තේරෙන භාෂාවකින් අපි ගත්තොත් ඒක උපමාව පරිවර්තනය සකස් කළා. අපි දැන් අපේ ගෙවල් වල තිබුණ ඉස්සර චිමිනි ලාම්පුව. එහෙමයි. ඒ චිමිනි ලාම්පුව තිබුණ බොහොම ලස්සනටපත් වෙනවා. මේ චිමිනි ලාම්පුව මාස 6ක විතර අවුරුද්දකට දරුවෙකුට මේක අල්ලන්න දෙනවා. එහෙනම් දරුවා දන්නේ නැහැ මේක පිච්චෙනවා කියලා. මේ දරුවා මේක එකපාර වැළඳ ගන්න තුරන දරුවා ගොඩාක් පිච්චෙනවා. හැබැයි අවුරුදු 5ක විතර දරුවෙකුට අපි දෙන මේ කිමින්ලාම්පු අල්ලන්නේ ලස්සනපත් වෙන. මේ දරුවා දන්නේ මේක පිච්චෙනවා කියලා. එයා ටික ටික තමයි මේක අල්ලන්නේ. ඉතින් එතකොට යාග පිච්චීම හරි අඩුයි. ඒ වගේ අභිධර්ම පිටකේ පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් නොදැනගෙන අකුසල කර්මයක් කරන එක විපාක වැඩි. අර පුංචි දරුවගේ වැඩියෙන් පිච්චෙනවා. ඒකට හේතුව තමයි අපේ හාමුදුරනේ මේ මේ අකුසල කර්ම වලින් මහ ප්‍රබල අකුසල කර්මයක් තමයි මෝහය. ඇත්තට මේ සාංසාරික ගමනට පවා ප්‍රධානම සාධකේ අවිද්‍යාවනේ. ඉතින් මේ නොදන්න කමනේ. ඉතින් මේ නොදන්න කම කියන මේ මෝහය ප්‍රඥාව නැතිකම අකුසල වලට මහා විශාල බලවේගයක්. ඉතින් ඒ නිසා අභිධර්ම පිටකේ විස්තර කරනවා අපි නොදැනකන අකුසලයක් කරන එක විපාක වැඩි කියලා. ඒ කියන්නේ නොදන්නකම කියලා කියන්නේ එතන හන්දට ක්‍රියාව පිළිබඳ නොදන්නකමටත් වැඩිය මේ විපාකයේ පිළිබඳ විපාකේ කර්මය කර්මඵල විශ්ව ඒ පිළිබඳ කිසිම දැනීමක් නැහැ දැන් සමහරු දැන් මේ කිසිම ගාණක් නැතුව මේ මේක විපාකයේ ගැඩිය හිතන්නේ නැතු දැන් සමහර ළමයා ගත්තොත් අපි හන්නේ දැන් ළමයා දන්නවා මේක චිමිනියක් කියලා දන්නවා අල්ලනවා කියලා දන්නවා දන්නේ නැත්තේ ඇල්ලුවහම පිච්චෙනවා පිච්චෙනවා කියලා ඒ වගේ යම් කිසි කෙනෙක් කර්මය පිළිබඳව දන්නවා නමුත් කර්ම ලැබෙන විපාකයේ විපාකයේ පිළිබඳව දන්නේ නැහැ එහෙම. ඒ නිසා අපි දැන් ගොඩාක් අය දන්නේ නැති කාලේ කරා කියන එක ඒක ගැළවීමක් නෙවෙයි මම හිතන විදිහට. ඒක ඒ නිසා ඒකෙන් ගැලවෙන්න තින් ලෙහිසි නෑ නේද? එහෙමයි එහෙමයි. එතකොට අපි හඳුරන්නේ මේ ප්‍රාණඝාත අකුසල කර්මය අපි බරපතල ගරුක අකුසල කර්මයක් හැටියට හඳුන්වනවා මේ අපි හඳුරු සිහිපත් කළා වගේ මේ ආනන්තරී පාප කර්ම සම්බන්ධයෙන්. අනන්ත විපාක කර්ම පිළිබඳව කොහොමද අපි විග්‍රහ කරගන්නේ? ඔව් ඇත්තටම අනන්ත විපාක කර්ම පහක් තියෙනවා. ආනන්තර කියන්නේ ඊළඟ භවයේ මොන විදිහටවත් අපාය වැඩෙන්නේ වැටෙන එක නවත්තන්න බෑ. මරණින් අනතුරු ඒකාන්තයෙන් විපාක දෙනවා. අවීච මහාකේ දෙනවා අවීච මහා නරකයට. එතකොට මේ දැන් ඕමරීම, පියාමරීම, රහතන් වහන්සේ මරීම, බුදුරජාණන් වහන්සේගේ ලේසලුම් සංගබේදී කියන මෙන්න මේ කාරණා පහ තමයි ආනන්තරේ පාප කර්ම කියලා කියන්නේ. එතකොට දැන් ප්‍රාණඝාතය හා සම්බන්ධ වෙනකොට දැන් මව මැරීම පියා මැරීම රහතන් වහන්සේ මැරීමත් එතනට අයිති වෙනවා. එහෙනම් ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ ආනන්තරය පාප කර්මයේදී විශේෂයෙන් අපි දැනගන්න ඕනේ එතන විශේෂ ධර්මතා රාශියක් තියෙනවා. දැන් මේ ආනන්තරය පාප කර්මයේදී අද අපේ විශ්‍රවණය කරන බොහෝ දරුවන් විශේෂයෙන් දැනගන්න ඕන ඒක හරියම සියුම්ම සිද්ධ වෙන්න පුළුවන් මේ ආනන්තරි පාප කර්මය. මොකද දැන් සමහර වෙලාවට සමා තමන්ගේ අම්මා තාත්තා අසනීප වෙලා දොස්තර මහතුරු දැන් නොඑක් මැෂින් වලට ගහලා මේ දෙමව්පියෝ ඉන්නත් දරුවන්ගෙන් අහන දැන් වැඩක් නැහැ. මේ අයින් කරන්නද කියලා. එහේ දරුවා කමන්න දැන් ඉතින් ජීවත් වෙන්න බැරි නම් අයින් කරන්න කියලා තියෙනවා. අයින් කරන්න කියනකොට මෙතන චේතනාවක් සියුම් මේක තේරෙන්නේ නැහැ. චේතනාවක් පහළ වෙනවා. දුක් විඳින්න නැතුව මැරිලා යන එක හොඳයි කියලා. ඒක ආදරය නැමැති වංශක ධර්මයේ ස්වභාවයෙන් ඉන්න වංශනික ධර්මයක් හරියට තමයි එතන එන්නේ. ඉතින් එතකොට ඇත්තටම දරුවට ආනන්තරේ පාප කර්මයක් සිද්ධ වෙනවා. හරි භයානකයි. දැන් සමහරලාට ඒ දරුවා දන්නේ නැහැ. ඒ කියන්නේ මැෂින් එකකින් ගලවපු ගමන් අම්මව හරි තාත්තා හරි මැරෙනවා. මැරෙනවා. මැරිච්ච ගමන් අර මැරෙන බව දැන දැන ගලවන්න කිව්වොත් කිව්වොත් ආනන්තරේ පාප කර්මය සිද්ධ වෙනවා. ඊළඟ අවස්ථාවකදී දරුවෙක් මොකද කරන්න ඕන අපිට? ඇත්තටම ඊළඟ අවස්ථාවකදී කළ යුත්තේ දැන් අතරම ඔයගේ අවස්ථාවක් අපේ මහත්තයෙක් එයාගේ අම්මා තාත්තා රෝහලේදී වෛද්‍යවරයෙක් මේ වැඩක් නැහැ මේ රෝගියා තියාගෙන ඉඳලා දැන් ගලවන්න. මේ පුතා හොඳ වෙලාවට මේ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන එකේ වටිනාකම තමයි දුවගෙන ආවා. අපි ළඟට ඇවිල්ලා ඇහුවා මේ ස්වාමීන් වහන්සේ මෙහෙම කියනවා මොකද කරන්නේ? ඒ වෙලාවේ මම කිව්වේ ඔබතුමා දොස්තර මහත්තයාට කියන්න ඕන මම මගේ තාත්තා මේ රෝහලට ගෙනා සූපත් කරනවා. මම තාත්තා රෝහලට ගිහින්නේ සූපත් කරන්න මගේ චේතනාවක් නැත්තම් මට ඕන මගේ තාත්තා කොහොමද සූපත් කරගන්න. ඒ නිසා මට මේ රෝහලේ ඔබතුමාලගේ කරන වෛද්‍ය සේවය ගැන මට කිසිම මගේ නිගමනයක් අවශ්‍ය නැහැ මට දෙන්න බෑ. මට ඕන කොහොම හරි මගේ තාත්තා සූපත් කරලා දෙන්න ඒක ඔබතුමාලා වුණ දෙයක්. නමුත් මට ඒකට කිසිම අදහසක් දෙන්න බෑ කියලා දරුවට ඇත්තට මෙතනදී බේරෙන්න පුළුවන්. ඒ වෛද්‍යවරුන් එක නිගමනය කරන්නේ. වෛද්‍යවරු නිගමනය කළා. ඒකට හඳනේ වෛද්‍යවරයට පාස්සිද වෙන්නේ නැද්ද? දැන් අපි දන්නවා අනිවාර්යයෙන්ම දැන් දරුවෙක් වෛද්‍යවරයාට කිව්වොත් දිල්ලුවොත් මේක මැෂින් එකකින් අයින් කරන්න කියලා ඒක ආනන්දරි පාප කර්මයකට හේතු වෙන කර්මයක් බටපත් වෙනවා. ඒතකොට දරුවාගෙන් විමසන්නේ නැතුව දරුවා ඒ වගේ අවස්ථාවක් ලබා දුන්නොත් ડોක්ටර්ස්ලා ඒක තීරණය කරන්න අපිට නම් ඒකට ගෑවෙන්න බෑ කියලා මගේ හැරලා හිටියොත්. ડොක්ටර් ඒක තව දුරටත් ස්වාභාවිකවම මැෂින් එකේ ඉඳලා ජීවිතයේ කෙලවර නැසන් එහෙම තියනවද? එහෙම නැත්නම් ડોක්ටර් තීරණය කළොත් නෑ මේක මං ගලවනවා කියලා. ඒකට එයාට පෞසිද්ධ වෙන්න. ඔව් අපේ සාන්නත් එතන සංකීර්ණ ගැටලුවක්. මොකද අපි රෝහලක ගත්තොත් එක ලෙඩෙක් නෙවෙයි. ඒ වගේ මේ මැෂින් එක තව ලෙඩුන්ටත් අවශ්‍ය වෙනවා. ඒතරදී වෛද්‍යවරයාටත් පොඩි මේ ප්‍රාණඝාතයට පොඩි ස්පර්ශ වීමක් තියෙන බව තමයි තේරෙන්නේ. මොකද දැන් අතනදී ආනන්තරි වෙන්න පුළුවන් නම් වෛද්‍යවරයාටත් ඒදී වෙන්න පුළුවන්. එහෙනම් ඒ කියන්නේ දොස්තරවරු මොනතරම් කාර්යබහුල වුණත් ඔය සිදුවෙන පාප කර්ම යම් මට්ටමකින් ගෙවා දැමීම සඳහා කුසලයට දහමට වැඩි වෙටි නැඹුරු වෙන්න වෙයි. <laughs> නේද අපි හන්නේ. එතකොට අපි හන්නේ දැන් දැන් වෛද්‍යවරයෙක් නිගමනය කරන වෛද්‍ය නිගමන අනුව දැන් හෘදය ස්පන්දනය නැවතිලා තියෙන්නේ මොළේ විද්‍යුත් කම්පනය නැවතිලා තියෙන්නේ ඊට පස්සේ ශරීරයේ උණුසුම නැවතිලා තියෙන්නේ heart rate එක මෙහෙමයි මේ තත්ති තියෙන්නේ brain death කියලා කියනවා මොළේ මැරීම කියලා. එතකොට වෛද්‍ය විද්‍යාවෙන් තහවුරු වෙලා තියෙනවා නම් යම් කිසි මෙන්න මේ මේ ලක්ෂණ පහළ වෙලා තියෙන වෙලාව තමයි මරණය කියලා. එහෙම තහවුරු වෙච්ච අවස්ථාවක මැෂින් එකෙන් ගැලෙව්වා කියලා වෛද්‍යවරයාට පස්සේ දෙන්නේ නැහැ. ඔහෙම හිතන්න පුළුවන් දැන් වෛද්‍යවරු වෛද්‍ය විද්‍යාවෙන් නිගමනයේ දැන් අත්‍තර පණ ගිහිලා නැති වුණත් හැබැයි ප්‍රාණඝාතය යම් තාක් මට්ටමකට ස්පර්ශ වෙනවා කියලා හිතෙනවා. වෙන්න ඕන. නමුත් මේ දැන් වෛද්‍යවරයා දැන් ස්වාමීන් වහන්සේ කියපු විදිහට ওই ওই රෝග තක්ෂණ දැන් මොලේ මැරීම රෝග. ආයේ ඒ තත්ත්වයට පත් වුණාට පස්සේ ආයේ ගොඩ එන්නේ නැහැ කියන වෛද්‍යවරයා දන්නවා. ඒ වෙන්නේ අවස්ථාවල වෛද්‍යවරුන්ට නිගමන වලට එන්න සිද්ධ වෙනවා. නමුත් අර ආනන්තරේ පාප කර්මයේදී අර දරුවා යතනදි පොඩි සැකයක් තිබුණත් තමන්ගේම අම්මා තාත්තා පිළිබඳව නම් ගොඩක් පරිසම් වෙන්න ඕනේ. මොකද කල්පයක් නිරේ ඉඳ සිද්ධ වෙනවා මේ ආනන්තරේ පාප කර්මය සිද්ධ වුණා. එවන් අවස්ථාවදී අපේ අනේ මමත් දන්න මහත්මයෙක් ඔබ ඒ ඒ කරුණු පැහැදිලි කරා වගේම ඒ පුතණුවන්ගේ නිර්දේශය අත්‍යවශ්‍ය වෙලා තියෙනවා දැන් මේ මැෂින් එකකින් ගලවන්න. එතකොටත් එතුමාත් ගිහිල්ලා මේ රටේ ඉන්න දක්ෂ මේ යක්ත ධර්මදර ස්වාමින් වහන්සේලා මුණ ගැහෙන අපේ සෝ මහඳුරු මුණ ගැහෙන ඊට පස්සේ නාවෙනි නායක හඳුරු මුණ ගැහෙන ගිහිල්ලා උපදේශ ලබාගෙන තියෙනවා. එතකොට ලැබිච්ච උපදේශය තමයි ඒ ඒ කාර්යයට මේ සම්බන්ධ වෙන්න එපා. ඒක වෛද්‍යවරුන්ගේ නිගමනයක් කියලා ඉන්න කියලා. ඉතින් ඒ පුතා කොහොම හරි ස්පිරිතාලේ ගිහිල්ලා නැහැ ඊට පස්සේ බලන්න. පස්සේ කොහොම හරි යන්ත්‍රයෙන් ඉන්දෙද්දී මේ පියා අභාව પ્રાપ્ત වෙලා තියෙනවා. ඉතින් ඒව සියුම් අවස්ථා අනන්ත විපාක කර්ම වෙන්නේ නැහැ නේද? එතකොට අපි හඳුරන්නේ මේ දැන් තවත් අනන්ත විපාක කර්මයක් මේ මේ බුදුන් වහන්සේගේ ශරීරයේ ලේසල වීම කියන එක. එතකොට ඒහා සමානව නිකන් විපාක ප්‍රබල ක්‍රියාවන් හැටියටත් දක්වලා තියෙනවා. ප්‍රාණඝාතය සම්බන්ධයෙන් නෙමෙයි මේ හිංසනය සම්බන්ධයෙන් අතෝ. බෝධීන් වහන්සේලාගේ අතු ද්වේෂ සහගතව කපල දාන එක බුදු පිළිම කඩා බිඳ දමන එක, චෛත්‍ය කඩා බිඳ දමන එක, ඒ වගේ දේවල්. එතකොට මේ ආනන්තරී පාප කර්ම ගණයට වැටෙන මේ ප්‍රාණඝාත අකුසල කර්මය කියන එක අපි දන්නවා දැන් කාරණා තුනක් තියෙනවා මූලිකව ඒ තමයි මව මැරීම, පියා මැරීම සහ රහතන් වහන්සේ නමක් මැරීම. එතකොට රහතන් වහන්සේ නමක් මැරීමට අමතර තියෙන මේ එතන කෙලින්ම මේ ඝාතන තුනක් ගැන සඳහන්. ඊළඟට තියෙන්නේ හිංසනයක් ගැන. බුදුරජාණන් වහන්සේ නමකගේ ශරීරයේ ලේ සොලවනවා කියන්නේ. අපි හඳුන්නේ හැම කෙනෙකුට බුදුහාමුදුරන්ගේ ශරීර ලේ සොලවන්න පුළුවන්ද? මොකද්ද ලේ සොලවනවා කියන එකෙන් අදහස් කරන්නේ? ඒත් ඇත්තටම මේ අපේ අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි ඒක පොත ගත්තාම දේවදත්ත ස්වාමීන් වහන්සේ මේ බුද්ධත්වයේ උන්වහන්සේ හිතින් එක බලෙන් ගහලා ගන්න පුළුවන් දෙයක් කියලානේ. එහෙම හිතලා තථාගතයන් වහන්සේට ගිද්දකූට පර්වතයේදී ගලක් පෙරලා උන්වහන්සේ විනාශ කරන්න. තථාගතයන් වහන්සේ නමක් විනාශ කරන්න බෑ. ඉතින් ඒ ගලක් ඒ පෙරලපු ගල යම් කිසි ගලක වැදිලා ඒකෙන් ආ පුංචි වතුර කෑල්ලක් තථාගතයන් වහන්සේගේ ශ්‍රී පතුලේ වැදුණා. තියෙන පොඩි ගල් තල්මක් නෑනේ. හැමේ පුංචි තල්මක් සිද්ධ වුණා. ඒ කියන්නේ ලේ පිටට ගලාව නෙවෙයි. පිටට ගලාවේ නෑ ස්වාමීන් වහන්සේ. තල්මක් සිද්ධ වුණේ ඒකෙන් අපිට අර තේනවා ජීවක වෙද මහත්මයාගේ වෙදකම ගැන කල්පනා කරනකොට ඒක බොහොම තල්ම අයින් කරපිට තමයි එතුමා සිද්ධ කළේ. නමුත් සාරාංශකේ කල්පලක්ෂයක් පාරමී ධර්මයන් සම්පූර්ණ කළ මහා කරුණාවෙන්ම මේ ගෝර කටුක භයානක සංසාර සාගරයට වැටිලා මේ පාරමී පුරලා ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත්වෙච්ච උත්මේකට එහෙම හිංසාවක් කරනවා කියලා කියන්නේ කෙලින්ම අවේචි මහා නරකේ උපදින්න හේතු වෙන අකුසල කර්මයක්. ඒක දේවදත්ත ස්වාමීන් වහන්සේ සිද්ධ කරගත්තා. ඉතින් ඒකත් ආනන්තරිය වශයෙන් දක්වලා තියෙන ඒ තරම්ම භයානකයි. ඇත්තටම අම්මා තාත්තා මරනවා වගේ වැඩක් තමයි ඒක. ඒ නිසාම තමයි බුදුරජාණන් වහන්සේගේ ලේසල වීමත් ආනන්තරිය පාප කර්මයක් හැටියට දක්වලා තියෙන්නේ. ඒකට සාමනහස ආනන්තරිය පාප කර්ම ගැන සාමනහසේ ආපු නිසා විශේෂයෙන්ම දැන් ඔය ආනන්තරිය පාප කර්මය හඳුන්වන තැන ඒ විස්තර කරන තැන සඳහන් වෙනවා දවල් කාලේ යම් කිසි පුජ්‍යලෙක් දකිනවා එළුවෙක් ඉන්නවා එක් තැනක. එහේ. ඉතින් රෑ මේ එළුව මරන්න ඕන කියලා හිතලා රෑ ගිහිල්ලා මේ මොකකින් හරි මෙතෙන්ද තියෙන ඊයකින් විදිනවා නැත්නම් කඩුවකින් කොටනවා මොකක් හරි දෙයක් කරනවා. එළුවට ගහනවා කියලා හිතාගෙන එළුවට ගහනවා කියලා හිතා ගහන. එතන ඉන්නේ තමන්ගේ අම්මා හෝ තාත්තා. ඉතින් අම්මා තාත්තා මැරෙනවා. එක්ක අම්මා මැරෙනවා එක්ක තාත්තා මැරෙනවා. ඒ වෙලාවේදී අනිවාර්යෙන් අර මරණය කරපු කෙනාට ආනන්තරේ තාත්කාරම සිද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ අම්මා මරීමේ තාත්තා මරීමේ චේතනාව නැහැ. නමුත් සතෙක් මරීමේ චේතනාව විතර තියෙනවා. අන්න හරියට. මරණ චේතනාවට සතා වුණේ අම්මයි තාත්තයි. ඒ නිසා මරණ චේතනාව තියෙන නිසා අම්මයි තාත්තයි එතන හිටියා නම් අනිවාර්යයෙන්ම ආනන්තරි පාප කර්මය ඒක හරි පුදුම කර්මයක් නේ. ඒක දැයත්‍රම දහවාසනාවට වෙන දෙයක්. අවාසනාවට වෙන දෙයක්. එහෙයි. ඒ නිසා එළුවවත් නොමරින්න තරමට හොඳයි ඒකට දැන් ඔය එහෙම මරන්න ගියාම නේ අම්මා තාත්තා හරි නොදැනුවත් මරන්නේ ඒ නිසා කිසිම සතෙක් මරණ චේතනාවක් කියන දෙයක්වත් අපිට මේ බුද්ධ ශාසනය පවතින කාලය තුල මේ හිංසනයක් සිද්ධ කරන්නවත් අපේ සිත් තුළ චේතනාවක් පහළ නොවේවා කියලා අපි ඉතින් ප්‍රාර්ථනා කරගන්න ඕනේ. ඒක අපි හන්නේ මේ ප්‍රාණඝාත අකුසලයෙන් වැළකීම සඳහා කාරණා තුනක් අවශ්‍ය කරන බව සඳහන් වෙනවා. කොහොමද ඒක වලකිනේ කියන්නේ? සත්තු නොමර හිටියටම ඇතිද? එහෙම නැත්නම් තවත් කියනෝද මරණ දිහා සමහරු මරණ දිහා බලලා සතුටු වෙවි ඉන්නවා. එහෙම නැත්නම් අර හාමුදුරු කලින් කියෝ විදිහට ඒවා අනුමත කරනවා. කොහොමද ඒක වැලකීමක් සිද්ධ කරන්න ඕන? ඒ හැම අවස්ථාවකින්ම වලකින්න ඕන. ඇත්තට මෙහෙමයි ප්‍රාණඝාතයක් සිද්ධ කරන්න අපි අර මුලින් කියපු ප්‍රයෝග ටික ඒකාන්තයෙන් සිද්ධ වෙන්න ඕන. නමුත් අපි අකුසල පැත්තෙන් ගත්තොත් කෙනෙක් මරනවා දෙහැ බලාගෙන සතුට වෙනවා නම් ඒකත් අකුසලයක්. ඒක හැබැයි අර ප්‍රාණඝාත අකුසලයට වැටෙන්නේ නැහැ. නමුත් ඒ සත්හිංසන අකුසලයේ හිංසන දිහා බලලා සතුට වෙනවා කියන්නේ එතන කරුණාසිතක් නැහැ. දැන් අපි හන්නේ සමහර මේ ඔය නාලිකාවල් කියනවා මේ වනසතුන් පිළිබඳව පෙන්වන. ඒවයි තේනවා මේ ඡණ්ඩ සත්තු අහිංසක සත්තු පස්සේ දුවගෙන ගිහිල්ලා එළවගෙන යන මරාගෙන කන හැටි. සමහර අය ඒ දිහා බලලා සතුටු වෙනවා. එතකොට ඒකත් යම් ආකාරයක හිංසන චේතනාවක් නේද? අනුමතනම ඒක හිංසන චේතනාවක් න දැන් සාමාන්‍ය හොඳ මෛත්‍රී සිතක් තියෙන කෙනෙකුට නම් දකින්න ආස නැහැ. ප්‍රිය නැහැ. ප්‍රිය නැහැ. සමහරුන්ගේ සිත්වල ස්වභාවයන් දකින්න පුළුවන් ඒ වගේ දේවල් දකින්න ආසයි කියලා කියන්නේ යාගේ සිතක් ඒවා හා සමාන සිතක් වෙන්න ඕනේ. ඒකෝර අපේ සමාජෙ ගොඩක් ඉන්න හන්දර ඔය එක එක කෙනා රණ්ඩු වෙන දිහා බලන්නේ වලල්ලක් වගේ රවුමට බලාගෙන ඉන්නවා කියලා. ඒක ඒක <laughs> ඒවා ඉතින් අපේ මේ ಜಾති සුද්දක් නේ. ඒතකොට ඒකත් පව් අනුමෝදන් වීම වගේ නේද? ඒ ස්වල්ප වශයෙන් ඒකත් අර එහෙම වෙන්න පුළුවන්. පින් අනුමෝදන් කරනවා වගේ පෞස් අනුමෝදන් වෙනවා. ඒතාව සියුම් දේවල් නතු කරන්නේ. <laughs> එහෙමයි අපි මේ ප්‍රේක්ෂක ජනතාව මම හිතන්නේ ඔය ගැන වඩාත් කුතුහලයෙන් දැනගන්නට ආශාවක්. නැත්තරම දැන් සාමාන්‍යයෙන් එවැනි රණ්ඩු සර්වල් වෙන අවස්ථාවක පට වෙලා බලාගෙන ඉන්නේ නැත්නම් සමහර විට සංසර්වල් එච්චර දුර යන්නෙත් නැති වෙන්නත් පුළුවන්. ඒ මොකද අර වීරත්වයේ ආරෝපණය කරගන්න අපි දිහා බලන් ඉන්නවා කියන අකල්පේ කෙනෙක්ව පරාජයටපත් කරන්න තියෙන උවමනාව අපි හාමුදුරුවෝ කියනවා වගේ බොහොම ගම්වල එහෙම බොහොම සන්තෝෂෙන් දෙගොල්ලක් රන් වෙනවා නම් මිනිස්සු බලාගෙන ඉන්නවා. ඒකත් කුසල පැත්තට කිසියෙත් මෙත්පත් වෙන්නේ අකුසල පැත්තට තමයි ඉතින් ගෝත්‍ර වෙන්නේ. දැන් එහෙම බලාගෙන ඉඳලා මේ දෙන්නම රණ්ඩු දැන් රණ්ඩු වෙන දෙන්නෙක් ඉන්නව නම් ඒ දෙන්නා ගුටි ගහගෙන රිදවලා දෙන්නටම එපා වෙලා රණ්ඩු නැවතුවා ඊට පස්සේ පැහැන්නේ බලන් ඉන්න අය දුකයි අපරාධේ ඉක්මන නැතුව තව සුටක් ගහලා යතන හොඳයි කියන ආකල්ප තියෙනවා. එතකොට ඒ වගේ විදිහට බැලුවොත් ප්‍රාණඝාත අකුසලයෙන් වළකිනව වගේම පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදය පරිපූර්ණ වශයෙන් සමාදන් වීම සඳහා අපිට අවශ්‍ය වෙනවා කාරණා තුනක්. දැන් ධම්මික සූත්‍රය වගේ සූත්‍රවල සඳහන් වෙනවා පළවෙනි එක තමයි පාණන්න හනේ. කිසිම ආකාරයක සත්වය ඝාතනය කරන්න යන්න එපා. දෙවෙනි එක නච ඝාතයය. අපි හාමුදුර මතක් කරා ඔය අර ආනන්තික කියපු විදිහට අනකරවල අනිත්‍යය ලවා ඝාතනය කරවන්නත් එපා. තුන්වෙනි කාරණය තමයි නචානුජඤ්ඤ හනතං පරේසං. අනිත්‍යය මරණෝ දිහා බලලා ඒව අනුමත කරන්නත් එපා. බොහොම හොඳයි යස වැඩි මරන්න ඕන ආදී වශයෙන් කියලා ඒවා තහවුරු කරන්න යන්නත් එපා. අන්න එහෙම කරන්නේ නැතුව ඉන්නවනම් එයා පරිපූර්ණ වශයෙන් ඒ සිල්පදේ ආරක්ෂා කරන කෙනෙක් හැටියට සඳහන් කරනවා. අපි හඳුරන්නේ අපිට තවත් මේ ගැන කතා කරන්න විශේෂ මාතෘකාවක් තියෙනවා. නමුත් කාලය ඊටාම අඩු වෙගෙන යනවා. අපි ඉඩ ලැබෙන වෙලාවක ඒ ගැන සාකච්ඡා කරමු. සීඩිවි හානි කර ගැනීම සම්බන්ධයෙන් මූලිකව දැන් අපි හඳුරන්නේ ප්‍රාණඝාත අකුසලයෙන් සිදු කිරීමේ තියෙන ආදීනවය. ඒන් වැළකීමෙන් තියෙන ආනිසංශය පිළිබඳව අපේ ප්‍රේක්ෂක ජනතාවට යම් කාරණා ටිකක් මතක් වෙනවා. ඇත්තටම ප්‍රාණඝාතී ආදීනව ගත්තොත් ඉස්සෙල්ලම අපායන් අවීචී ඉඳලා ඒ තිරිසන් අපාය, പ്രേත ලෝකේ, ප්‍රාණඝාතී ප්‍රාණඝාත කරන කෙනාට විපාක. ඒ කියන්නේ ආනන්ත විපාක කරන්න කර්ම කළා නම් ආදීනව විදියට කෙලින්ම අවීචී මහානකයට යනවා. ඊළඟට ඉතුරු ඉතුරු හොඳ තැනකට එන්නේ නැහැ ප්‍රාණඝාතයක් කරන කෙනෙක්. තිරිසන් අපායේ ඉඳලා සියලුම දුගති ස්ථානවලට තමයි යන්නේ. පොඩි දැන ගැනීමක්. එතකොට අපි හන්නේ දැන් සත්තු මරණ හැමෝම ඒකාන්තයෙන්ම මරණින් පස්සේ අපාය යනවද නැත්නම් බේරෙන්න අවස්ථාවක් තියෙනවද? මර පාය දන්නව අපාය නොඇතේ කියලා ඉතින් අපි කියමනක් තියෙනවා. ඉතින් ඇත්තටම අපිට එහෙම කෙලින්ම ආනන්තරී පාප කර්මයේ තමයි කෙලින්ම කියන්න පුළුවන් කෙලින්ම අපායට යනවා. නමුත් කෙනෙක් ප්‍රාණඝාත කර කර ඉඳලා ඒකෙන් වැළකීලා කුසල කර්මයක් එයාගේ ප්‍රතිසිතට අරමුණ වුණොත් එයාට සුගතිගාමී වෙන්න අවස්ථාවක් <laughs> තියෙනවා. හැබැයි සමත්වයක් හැටියට ප්‍රාණඝාත කරන කෙනාට අපේ හාමුදුරනේ අපාය තමයි ඉතින් මහදෙර. කොණ්ඩෙන් අල්ලලා උස්සල වෙන තැනකින් දිනනවා වගේ කෙලිම අපාය. අපාය තමයි එයාට තියෙන ස්ථානය. ඊළඟට අපි හඳුන් දැන් අපි මනුලෝක ගත්තොත් අපි දැන් මේ පේන ලෝකයේනේ. හිතනද හොඳ නෑ අපි ප්‍රාණඝාතයක් කරලා මේ මනුලව ඇවිල්ලා උපදිනවා කියලා. එතරම් අපායවල ඉඳලා තමයි කර්ම ගෙවල ගෙවල තමයි එන්නේ. ගෙවල ගෙවල තමයි මෙහාට එන්නේ. ප්‍රවෘත්ති විපාක වශයෙන්. දැන් සමහර දරුවෝ උපදිනකොට දැන් උපදිනකොටම පිළිකා. බලන්න පිළිකා රෝහලට ගිහිල්ලා අපි පහත් කරන්න මොකටවත් එන්නේ අපි මේ වගේ පාඩමක් ඉගෙන ගන්න තමයි පැහැදිලි කරන්නයි මේ කියන්නේ. ලස්සන දරුවෝ නමුත් පිළිකා දොස්තරවරු කියනවා තව සත්‍යයයි මෙයා ජීවත් වෙන්නේ. මාසය ජීවත් වෙන්නේ ඒ විදිහට. එතකොට ඒ ප්‍රවෘත්ති මේක විපාක. ඒ කියන්නේ අල්පායුෂ්කව මේ යනවා එහෙම නැත්නම් ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා ප්‍රාණඝාත කුසල කර්ම කරනවා. ඒකේ වැලකීම තුල පේනවා. වැලකීම තුල ස්වාමීන් වහන්සේ ඇත්තටම මහා නිරෝගී සම්පත්තිය ලබන ජීවිත බොඳ දීර්ඝාස ලබන ජීවිතය මනෝ උපදුනත් ඊළඟට බොහොම රූප සම්පන්නව ඊළඟට ඉතින් ඇත්තම හොඳ ප්‍රතිබල ජීවිතයක් ලබා ගන්න බොහොම ශක්තිමත් ජීවිතයක් ලබා ගන්න හේතු වෙනවා ප්‍රාණඝාතය නොකිරීම. නිරෝගීකම කියන්නේ පරම ලාභය. ආරෝග්‍ය පරමාලාභ. කායික මානසික නිරෝගී භාවය පරම ලාභය වන නිර්වාණ ලාභය පිණිසත් ඒකාන්තයෙන්ම උපකාර වෙනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන මේ ප්‍රාණඝාතයෙන් වැළකීමේ කාර්යය ඉතාම හොඳින් අවබෝධයෙන් තේරුම් අරගෙන ක්‍රීරීම තමයි වඩාත්ම යෝග්‍ය වෙන්නේ. ඉතින් අදට ජීවිත කාල වේලාව බොහොම ඉක්මනින්ම අවසන් වෙච්ච නිසා අපිට වැඩිදුර මේ ගැන ඉදිරි අවස්ථාවකදී සාකච්ඡා කිරීම යෝග්‍යයි කියලා අපි හිතනවා. ඉතින් අදත් අපේ ධර්ම සාකච්ඡාව සුපෝෂණය කිරීම සඳහා වැඩම කරපු අපේ පින්වත් නිර්හාවති පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේ අපේ මගේ කල්යාණ මිත්‍රයන්න් වහන්සේ ඔන් වහන්සේට බෙහෙවින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරමින් අද මේ කාර්ය ඔබ වෙත සම්ප්‍රේෂණය කිරීම සඳහා දායක වෙච්ච බෞද්ධ කාර්ය මණ්ඩලයේ පින්නතුන්ට දායක වෙච්ච විවිධාකාරයෙන් උදව් කරපු හැම දිනාටම තුනුරුවාගේ ආශිර්වාදයේ සිත ශාන්ති ප්‍රාර්ථනා කරනවා. යලි මෙවැනි ධර්මානුපස්සන ධර්ම සාකච්ඡාවකින් ඔබව ඥානනය කරන්න දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබ හැම දිනාටම මේ සිද්ධ කරගත් උතුම් කුසල් වලින් සියලු ශාන්ති වේවා කියලා බොහොම මෙත් සිතින් ආශිර්වාද කරනවා. හැම දිනාටම පෙරවන් සම්මාන. ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න.